අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අයියේ වගේ හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න අපි ආරාධනා කරමු රත්සිරි මහත්තයාට මේ ප්‍රශ්න එක එක එකින් එක ඉදිරිපත් කරන විදියට අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මාහට පෙර දිනේ ඔබ වහන්සේ විසින් ලබා දෙන ලද උපදේශ අනුව කටයුතු කෙලෙමි. පරියංකේ සිටිමින් කය පිළිබඳව සිත යොමු කර සිටීමි. කයේ ඇති වූ වේදනාවන් කම්පන චංචල එක්ව තිබියදී පවා කය පිළිබඳව සතියින් බලා සිටීමට හැකියිය. නිදා ගැනීමේදීද කය පිළිබඳව අවධානයෙන් බලා සිටීමේ පරියංකේදී මෙන් එවිටද පාදේ හා කොන්දේ වේදනා දැනුණද එම සියලු වේදනා සමග මම දැන් නිදා සිටිනවා යන්න දැනගතිමි. උදෑසන අවදි වන අවස්ථාවේදීද පළමුව <clears throat> දැනුනේ මම නිදාගෙන ඉන්නවා යන හැඟීමයි. එවිටම අත්හා පාද පිට මෙට්ටසේ ස්පර්ශ වී ඇති ආයුර්ද ඊතා හොඳින් දැයිනි. උදෑසන මුහුණ සේදීම් ආදී කටයුතු සිදු කිරීමේදී අත්හා පා බෙල්ල නැවෙන දිගහැරෙන ආයුරු පවා හොඳින් සිහියෙන් හඳුනාගත හැකි විය. සක්මන් කිරීමේදීද කකුල ආශ්‍රිතව කකුලේ චලනය නිරීක්ෂණය කළ හැකි විය. එක් අවස්ථාවකදී පාද ගෙවී යන්නක් දැනුණු අතර එය උදරය දක්වා ගෙවි යන්නාක් සේ නිරීක්ෂණය විය. එහිදී මුළු සිරුරම එසේ ගෙවි යයිද යන සිතවිල්ල ඇති වූ අතර ඒ සමගම ගෙවි යාම නිරීක්ෂණය නතර විය. ඉන්පසු සක්මන් කළද එම අධ්‍යක්ීම නැවත සිදු නොවිනි. එසේ වුවත් උදරයේ පිම්බීම ශාරීරියේ උණුසුම් සිසිල් බව අතරින් සක්මන් කරන අතරද කයෙම සිත පිහිටුවා තිබිනි. අද දිනය දක්වා භාවනා අධ්‍යක්ීම් එලෙසින් සිදුවිය. ඔබ වහන්සේට දීර්ඝාසු වේවා. ඒක හොඳයි. එතකොට දවස පුරාම සතිය පිහිටීමේ අභ්‍යාසයක් තියෙනවා. අපි අතර භවනා මධ්‍යස්ථාන ගොඩක් වෙලාට එන්නේ හුඟ දෙනෙක් පරියන්කේ අත්දැකීම් මුල් කරගෙනයි. නැත්නම් ඒ කවදාකවත් වැඩෙන්නේ නැහැ. ඒ තේඳා සතිය පිහිටවන්න දන්නේ නැත්තාක. ඒ නිසා ඉදින්දා සතිය පිහිටවපුවම ඒක සතියේ පළල් භාවය කියලා කියනවා. පරියන්කේදී සතිය ගැඹුර කියලා කියනවා. භවනාවක් ජීවිතයක් භ්‍රමචරියක් වැඩි නම් මේ පළල් භාවයක් තියෙන්න ඕන ගැඹුරක් තියෙන්න ඕන. ගැඹුර ගත්ත ගමන් පළල් භාවයට යනවා. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒ ලැබෙන ලාභේ තමයි ගැඹුරට ඉඳගෙන ඉන්නකොට දැනෙන අරමුණ විස්තර කරන දැනගත්ත ගමන් ඒක ඉදිරියදා වැඩවලට යනවා කියන එක බොහෝම සරලව සිද්ධ වෙනවා. ඊට පස්සේ යෝගාවචරයට කොහේ හිටියත් භාවනා මධ්‍යස්ථානයක් කරගන්න හැටි දානවා. ඉතින් ඒක නිසා මේක හොඳයි. නමුත් නිත්‍යපතා භාවනා කිරීම කරන්න මම මෙතන භාවනා කිරීම කියන එකෙන් අදහස් කරන්නේ ඒ වාඩි වෙන වෙලාව සක්මන් කරන වෙලාව. නමුත් දවස පුරාම මේ පවතින කාය පිළිබඳ හැඟීම තියාගන්න ඒක liverලා පරියංකයට ගියාට පස්සේ අරමුණේ කිඳා බහින්. එදිනදා වැඩවලදී හැම ඉරියව්වෙම සතිය පවතිනවා මම පවත්වනවා කියන හැකි සංඥාවෙන් කටයුතු කරනකොට අපි ජීවත් වෙන්නේ මිනිස්සෙක් උනේ ඕනෝකටයි කියලා තේරෙන පටන් ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවට වාඩි වී මා ඉඳගෙන සිටින ආකාරය පිළිබඳව මෙනෙහි කිරීම පළමුව සිදු කෙලෙමි. ඉන් පසුව නාසිකාග්‍රයට සිත යොමු කර විනාඩි 3ක් පමණ කාලයක් සිටියෙමි. එවිට ආශ්වාසය සිදුවන බව දැනිනි. වම් නාසයෙන් ආශ්වාසය සිදුවන අතර කෙටියට දැනුණු ආශ්වාසය දිගට ඇතුළු බවද වැටහිණි. මෙසේ ටික වේලාවක් සිටින විට වම් නාසයෙන්ම ප්‍රශ්වාසය දැවුනි. ප්‍රශ්වාසයේ ගොරෝසු බවත් වැටහුණි. පැය භාගයක් පමණ මේවා නිරීක්ෂණය කෙලිමි. ඒ අතරතුර කිසිදු බාහිර සිතුවිල්ලක් ආවේ නැත. මෙසේ ටික වේලාවක් සිටින විට ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙටි වන බව දැනිනි. මේ දෙසට බලා සිටියෙමි. ටික වේලාවක් යන විට ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදිනී ගියෙමි. මේ දෙස පැයක් පමණ බලා සිටි අතර ශාරීරියේ පිටිපතුලේ ඊටාම සියුම් වේදනාවක් ටික වේලාවක් ගිය පසු දැනිනි. සක්මන් භාවනාව. পায় ඔසවමි, ගෙන යමි, තබමි කියමින් මෙනෙහි කළ අතර එය එසවෙන විට සැහැල්ලු බවක්ද, ගෙනියන විට සැහැල්ලු බවක් සැහැල්ලු බවක් තබන විට ගොරෝසු බවක්ද දැනිනි. ටික වේලාවක් සක්මනේ යෙදුණු පසු තබන විටද ගොරෝසු ගතිය අඩුවෙන් සැහැල්ලු බවක් දැනිනි. එකම දේ නැවත නැවත ලියලා තියෙනවා. තුන් හතර පොලක වාක්‍ය කියවලා නැහැ. වාක්‍ය ලියන ලියන කියලා තියෙන බෑ උත්සාහයක් කරලා තියෙනවා. ආස්වාසිය පිළිබඳ වටවලල්ලේ ගියාට ආස්වාසිය දැනෙන්නේ නැටි, කෙටි, දිගයි කියන වාක්‍ය දෙකම එකම වාක්‍ය ඇතුළේ ලියලා තියෙනවා. මට කෙටි ආස්වාසිය ඇතුළේ උඩ දිගටව දැනනවා කියලා. ඉතින් ඒ නිසාට මොකද්ද මේ දිගට දැන්න පිරිමැදීමක්ද උණුසුමක්ද කම්පනයක්ද චංචලයක්ද නැහැ. ප්‍රසාසයේදී ගොරෝසු බව කියන පොඩ්ඩක් ලියවිලා තියෙනවා. හැබැයි උත්සාහ කළා තියෙනවා. ඒසට ඔසවනවා තබනවා යවනවා කියන එකෙත් යම් ප්‍රමාණයකට මෙන්න මේවා දැනගන්න ඕනේ කියන හැඟීම හිස්තික පෙන්ලා තියෙනවා සමහර පිළිලා නැහැ. ඒ නිසා මේ විදිහටම දිගටම වාර්තා කරන්න වාර්තා කරන ගම අරමුණ මොකද්ද මෙනෙහි කිරුවේ කොහොමද වැටුණද ඊගාවරමුණ මොකද්ද මෙනේ කිරිය කොහොමද වැටුණද කියලා මේ සරල මේකට එයි. ඔහොම යනකොට ඒක ඉක්මනට හැදිලා එයි. ආපු ගමන් භාවනාවේ ලොකු ඉස්සරහට යamak කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක අංග සම්පූර්ණ යම් ප්‍රමාණයකට මේ නතු භාවයක් කියන දේ අහලා තේරුම් ගන්න ඕන බවක් තියෙනවා. ඒක තාම වටිනවා. එහෙම තිබුණොත් විතරයි මේක හදන්න පුළුවන් වෙන්නේ. ඉතියෝගාම ওই තරඟත් උත්සාහ කරන්නේ නැත්තම් බෑ. ඒ නිසා හැම අරමුණක්ම පිම්බීම ගත්තොත්, ආස්වාසිය ගත්තොත් ආස්වාසය තමයි අරමුණ. කියන්න මම ආස්වාසය මේ කතා කරන්නේ. මෙනෙහි කරාද නැද්ද? ආස්වාසය කියලා වැටුනේ මොකද්ද? කුණුසුමක්ද, සිසිලක්ද, කම්පනයක්ද, චංචලයක්ද, නාසිකාග්‍රේද, තොල උඩද ලියන්න. ප්‍රස්වාසයේ මම ඊගාට කියන්න හදන කියලා මාතෘකාව කියන්න. මෙනෙහි කරාද නැද්ද කියන්න. ඉතින් හිත පිහිටියද නැද්ද කියලා ප්‍රස්වාසයේ වැටුනේ මොකද්ද? එච්චරයි. එතකොට ওই ටික කෙටි කරන්නත් පුළුවන්. තොරතුරු ටිකක් ලැබෙයි. දිගට මේ විදිහට කරගෙන යන්න කියලා කියන්නේ. අවසර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව අනිමිත්ත සමාධියට සමවැදුනා. රූපාදී මෙනෙහි කිරීමක් නැත. <clears throat> මේවායින් නිදහස් දියපාරක් වගේ සාන්තව ගලා එනවා. හිතත් ඒ සමගම යනවා. සාන්ත භාවයත් ඇවිස්සෙනවා. හිතට අහු වෙනවා. හුදු අවධානයෙන් බලා ඉන්නවා. මොකද වෙන්නේ කියලා. ඇතුළත ඇවිස්සීම හිර කරගෙන තද වෙලා තද වෙලා පෙරලාගෙන මාරාවේශයක් වගේ වේගය උස්සන්න වෙලා බෝම්බයක් බැඳගෙන පුපුරගත්තා වගේ හදවත සසල කරවමින් හිස් මුදුන කන් සිදුරු පාසා කරමින් විදුරක් කැඩුණු හඬකින් හඬක් පිට වී ගියා. පයක් නැතුව සිද්ධිය නිරීක්ෂණය කළා. නිහඬතාවයක් එක්ක හිත ප්‍රබාස්තර ස්වභාවයක් ගත්තා. සාන්ත ප්‍රනීත භාවයක් හිතත් නිහඬයි. පරියංක භාවනායේදීම මේ අත්දැකීම ලැබුවා. පුහුණුව කරගෙන යාමේදීත් ඊට බහැරත් සාන්ත ප්‍රනීත බහැරව සිතක් පවත්වා ගැනීමේ හැකියාව වැඩෙනවා. දරුවන් සරණයි. මේ වගේ වෙලාවට සැකයක් ඇති වෙන්නේ නැත්තම් මේ වෙන උගාක් විලෝපන සිද්ධ වෙනවා. නමුත් මේ ඔක්කොම මේ අනිත්‍ය කියන්නේ මේක තමයි. බැලුවොත් පේන්නේ මේක තමයි කියලා සැකයක් නැතුව යනවනම් කමඨාන සුද්ධ කරන්න අවශ්‍ය කරන්නේ මේ කමඨාන සුද්ධ කරන්න ඕනේ සැකේ තියෙන නිසා විතරයි. ඒ සැකයට හේතුව යන පාර පිළිබඳව Tamanට විශ්වාසය නැහැ. නැත්නම් සද්ධාව නැහැ. පෙරදැක්මක් නැහැ. ඒ නිසා Tamanට තේරෙනවා නම් මේ යන ගමන මම දන්නවා මම ලෑස්ති මේක වග වෙන්න කියලා ඕන පරිශනාවක් කරන්න ඔය යටතේ ඔක්කොම ආර්ය පරිශනෙට වැටෙනවා. ඒකේ සම්පූර්ණ යෝගාවචර සෙල්ලක්කාර වෙන්න ඕනේ. එහෙම නැතුව මේ වෙන වෙන දේ සැක කරනවා නම් තියාර කියන්නේ සද්ධාව නැහැ කියලා තමයි. තමන්ම මේ අත්විඳින දේ සැක කරනවා. ඒ කියන්නේ සතියෙන් අරසවක් නැහැ, සීලෙන් අරසවක් නැහැ, සද්ධාවෙන් අරසවක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා සැක කරන්න ඉස්සෙල්ලා බලන්න මේ මම මේ අත්විඳින එක මට විශ්වාස නැද්ද කියලා. මොකද එනකොට තියෙන්නේ මේ අත්පනා පිට අස්තිතර දේ විශ්වාස නැහැ. ඒ මොකද පොත්වල කියලා තියෙනවා අරක වෙන්න ඕන මේක වෙන්න ඕන කියලා. ඉතින් ඒත් එක්කන ගමනක් කන ගහන යන්න බෑ. මේ වගේ වෙන ඕන දෙයක් දරාගෙන ඉන්න පුළුවන් නම් ඒකේ නා මොන දේ කෙරුවත් දිනු වෙනවා. ඉතින් හොඳයි මේ විදිහේ මේ විශ්වාසය මේකෙන් පෙන්වන විශ්වාසය හොඳයි කියන එකයි මම මේ කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස පළමු දින සවස ප්‍රචාරය කළ කමඨහන් විස්තරය පිළිබඳව නැවතත් දැනුවත් වීම හොඳයි සිතමි. ඔබ වහන්සේ අප කෙරේ අනුකම්පා කර ආනාපාන සතිය හා සක්මන් භාවනාව පිළිබඳව නැවත කමට්ටහන් විස්තර කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒක අපේ අසුචිත්ගෙන් ඉල්ලපුවාම කැමැති කෙනෙක් සක්මන් කරන වෙලාවක හරි සුදුසු වෙලාවක් බලලා පණපටිය දාන්න වෙලාවක් යෝජනා කරගන්න රත්න සිරි මහත්තයාට ඒක සංවිධානය කරන්න පුළුවන් ඔක්කොම පහසු කණ්ඩික තියෙනවා ඕගොල්ලන්ගේ කැමැති විදිහට කරගතයි. එයි අපේ වඳුනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මීත්‍රිගලට ආධුනිකයෙක්මි. මේ දින දෙක පුරාවටම හුස්ම රැල්ල කෙරේ අවධානය යොමු කිරීමට මහත් වෙහෙසක් ගතිමි. කෙසේවත් එය මොහොතක්වත් නාසිකාග්‍රයේ හෝ හුස්ම රැල්ලට හිත යොමු කිරීමට අපහසු විය. පරිමුඛං සතින් උපෙට්ට පෙත්වා යනු නාසිකාග්‍රය යනුවෙන් අසා ඇති නිසා උදරයේ පිම්බීම හැකිලිම ගැන සිහි නොකෙලෙමි. ස්වාමින් වහන්සේ ආනාපාන සතිය නොපිහිටන කෙනාට බුදුන් වහන්සේ වෙනත් භාවනාවක් වදාරා නැද්ද? වදාරා ඇතනම් ඒ කුමක්ද? කෙසේ කළ යුතුද? වදාරා නැත්නම් ආනාපාන හිත පිහිටවීමට ක්‍රමයක් අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. බුදුන් වහන්සේ නෙමෙයි ධම්මජීව හාමුදුරුවෝ කියලා තියෙනනේ වාඩි වෙලා වාඩිලා ඉන්න බලන්නේ කියලා. ඒක අහන්නේ නැතුව බුදුහාමුදුරුවෝ 30 පැත්තෙන් අත දාලා අහනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා. නිසා කරුණා කරලා ආනපානෙ නොපෙන්නවාට පිම්බි මැකිලට හොරක් ගියේ නැද්ද මේකේ නා කැමැතිද කියන්න අපි මේ දැවෙන ප්‍රශ්නයක් නිසා එතන විශ්දන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට මම හිතගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියන එක තේරෙනවද මේ මෙලියපෙකනට ඒ බව තේරෙනවද එතකොට මම කියලා දෙන්නම් පොට්ටේකට උනත් පේන ක්‍රමයි කැමැතිද ඉදිරියපත් වෙන්න කවුද ප්‍රශ්න ලිව්වේ කියලා ඉතින් වයෙන් හොර භාෂාවෙන් කෑ බෑ කරන්න. ඉතින් මම කියන්නේ මේ වෙලාවේ ඉදිරියපත් වෙන්න. අපි ඒකට මේ හම්බෙලා ඉන්නේ. ඊයේ ඉඳලා අපි කීපතාවක් මතක් කරා මොනවාක්වත් හොයන්න යන්න එපා. ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඇවිදිනකොට අනිත් මෙයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න සක්මන් භාවනාව කොහොමද කියලා. ඔය කතා එන්නේ නැහැ සක්මන් භාවනාව. පැහැදිලිවම ඔය ඩෙඩි වෙනස් කතාවක් එන්නේ. ඒක නිසා ආනාපාන සතිය මෙහෙම සක්මන් කරාද වැටුනේ කොහොමද කියලා විස්තර කරන්න කැමතියි. එතකොට පුළුවන් බොහොම ලේසියට ඇඟි අත දික් කරලා මෙන්න පාර කියලා පෙන්නනවා වගේ පෙන්නන්න. ඉතින් ඒව නැත්තම් වෙන්නේ අපි තවත් දවසකින් තවත් වැඩමුළුවකින් පස්සට යනවා. ඉතින් ඒ නිසා මම කර්මා කරලා ඉල්ලා හිටිනවා. ඒ තමන තියෙන මේ ගැටලු විසඳ ගැනීම සඳහා පරියංක බහන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටහෙනවනම් රහත් කියලා හිතන්න. ආහන බන් නැතුණයි කියලා බිම්බි මහකිනවා කිය කිසි ප්‍රශ්නයක් නැහැ. ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා කියලා දන්නවා. ඒක සක්මන් භාවනා 100%ක්ම සම්පූර්ණයි. ඉතින් අන්න ඒ දෙක වෙනවද කියලා කියනවනම් මම පාර කියලා දෙන්නම්. පුළුවන් ප්‍රමාණයෙන්. ඉතින් ඒක කියන්නත් ලැජ්ජයි නම් ඉතින් ඒ නයි ඉතින් මට මට අත දිගාරින්න බෑනේ මට මොකුත් කරන්න බෑ මං යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේදී පාදය ඔසවන ගෙන යන තබන බව සිහියෙන් කරමි. පාදයේ ඔසවන විට කෙන්ඩාවල තදවීමක් හා සියුම් වේදනාවක් හටගනී. පාදයේ ගෙන යාමේදී මාංශ පේශීන් ලිහිල්වන අතර වේදනාව විසිරෙන බව දැනේ. පාදයේ තබන විට පොළවේ රළු බව සමග පාදයේ උණුසුම් බව පොළොවට දැනෙන බවද සියුම්ව දැනේ. මෙසේ මා විනාඩි 25ක පමණ කාලයක් සිටින විට ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් පාදවල චලනය වේගවත් වන්නට පටන් ගනී. එවිට ඔසවනවා, තබනවා, පමණක් වැටහේ. මෙසේ විනාඩි 5ක් පමණ සක්මන් කරන විට පාද චලනය පමණක් දැනෙන අතර එය වෙතම හඳුනා ගැනීමක් නොදැනේ. එය එය වෙනම හඳුනා ගැනීමක් නොදැනේ. මෙසේ සක්මන තුල සිටින විට විශ්වෙන බව හා පොළවට ඉහළින් පියවර යාමක් වගේ දැනෙන්නට පටන් ගතිමි. එවිට පරියංකයට යා යුතු බවක් සිතට දැනේ. පරියංකේදී මගේ මූලික කමටහන ආනාපාන සතියයි. ආශ්වාසයේදී හුස්ම දිග කොට බව හා උණුසුම් හඳුනා ගතිමි. පස්වාසයේදීද හුස්ම දිග කොට බව හා උණුසුම් හඳුනා ගතිමි. ආශ්වාසයේ හුස්ම වඩා පස්වාස හුස්ම උණුසුම් බව වැඩි බව දැනිනි. මෙසේ ආනාපාන සතියේ මම විනාඩි 10ක් පමණ සිටින විට මා ආශ්වාසය ප්‍රශ්වාසය කරන බව නොදැනෙන තරමට හුස්ම රැල්ල සියුම් වන බව දැනුණා. එවිට බාහිර ශබ්ද දැනෙන්නට විය. සිතුවිලිද මතුවිය. මා ඒවා අඳුනාගෙන සිතුවිලි ලෙස අත්හැරියෙමි. මෙසේ විනාඩි 15ක් පමණ සිටින විට මට අවට ශබ්ද නොඇසිනි. සිතුවිලිද ඇති නොවිනි. හිස් බවක්, පහසු බවක්, සුවදායක බවක් දැනිනි. ආස්වාසය ප්‍රස්වාසය ආශ්වාසය ප්‍රස්ව කරන බවට නොදැනෙන නමුත් ජීවත් වෙන බව දැනේ. මා පරියංකේ සිටියත් තුලම් පහරකට හසු වී එහාට මෙහාට විසින බවක් දැනේ. ගැස්සෙන බවක් දැනේ. මෙසේ පැයකට අධික කාලයක් සිටිය හැක. මගේ අඩුපාඩු නිවැරදි කර දෙනමින් ඔබ වහන්සේගෙන් දෙපා නැවත ඉල්ලා සිටිමි. ඔව් මේ විදිහට පැයක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පැයක් ඇතුළත අවිශ්වාසයක් පහළ වෙන්නේ නැත්නම් පොඩ්ඩක් බලන්න පැයකුත් විනාඩි 5ක් දාන්න. එතකොට ඊටු අන්තිමට කරන විනාඩි 5 තියෙන්නේ නැගිටින්න ඕන නැගිටින්න ඕ කියලා එහෙන් වේදනාව එනවා. එහෙන් සද්ද ඇහෙනවා. නිකන් මේ කලබල වතුරක නැවක් පදිනවා වගේ තේරෙයි. නමුත් ඒක තමයි ඊතර තියෙන කමටහන්. ඊට පස්සේ පැයකුත් විනාඩි 10ක් දාලා බලන්න. ටික ටික ටික ටික වැඩි කරන්න. වැඩි කරනකොට වැඩි කරනකොට සැකයක් නැතුව ඉදිරියට යන්න පුළුවන් නම් කමටහන හම්බ වෙන්නේ අපි නැගිටින වෙලාවට තමයි පරියන්කේ. එතෙන්දී ඒක ගණ්ඩ දන්නේ නැතුව අපි සලුවක සාදාලා නැගිටලා ගියොත් අර පැයම කරලා නැගිටින වෙලාවේ වතුර දහහක් අදලා කලිය බින්දා වගේ තමයි. ඒ වෙලාවේදී තියෙන එක හලහපා ගන්න නැතුව සක්මනට ගෙනියන්න දන්නවනම් නැත්නම් ඒක තව පොඩ්ඩක් පවත්තගෙන යන්න දන්නවනම් එන්නේ එන්නේ එන්නේ ලෝක යෝගාවචරගේ සද්ධාව වැඩෙනවා ප්‍රතිශක්තිය වැඩෙනවා දැරීමේ ශක්තිය වැඩෙනවා. පැයක් ඉන්නවා කියන එක ලොකු ජයග්‍රහණයක්. සැකයක් නැතුව ඉන්න පුළුවන් බයකුත් විනාඩි 5 10 ටික ටික වැඩි කරන්න නැගිටත් බලන්න මේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට කොහොමද ඉරියව් මාරු වෙනකොට සතිය පවත්වන්නේ කොහොමද කියලා ඔය ඇතිවෙච්ච විශ්වාසය දිගට පවත්වන්න උත්සාහ කරන එකයි කරන්න තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අඩු වැඩ ඇති දවසම විවේකීව සිටින්නේමි මම පාන්දර 4ට දිනපතා පරියංක භාවනාව සහ සක්මන කරමි පරයන්කේදී පැයක් පමණ භාවනා කරනකොට හිත හොඳට එක්තැන් වී තිබුණත් එකවරම දහඩිය දමා හුස්ම ගැනීමට අමාරු වී මැරෙන්න යනවා මෙන් දැනේ. ඔබ වහන්සේගේ දේශනාව නැසා එය පන්නරය එය පන්න ලැහැත්ති වී සිටියත් නිතරම එය ඉවසා දරා ගැනීමට නොහැකි වී යයි. භාවනාව එතනින් අවසන් කෙරෙමි. එක් තැනකදී කුමක් කළ යුතුද? මම එතනදී කුමක් කළ යුතුද කියලා අහනවා තව එකක්. තව එකක් ස්වාමීන් වහන්සේ අහනවා එයා දවල්ේ මම දවල් කෑම කා විවිධාකාර එළිය ඉඳගෙන සත්තු බල්ලා මල් බල්ලා රෝමා කරනවා කියලා තේරම කියනවා ගොඩක් જાති කියනවා. ඊට පස්සේ අවසාන යාගේ කියනවා මම වර්තමානයේ ජීවත් ඒවා බල බල ඉන්නකොට මම වර්තමානයේ ජීවත් වෙනවායයි ඒ සාධාරණීකර ගනිමි. මේ කෙලෙස් වැඩිවීමක් නම් ඔබ වහන්සේ මේ කුසලයට හරවා ගැනීමට උපදෙස් දෙනමින් දෙපා නැමද ඉල්ලමි. පස්සේ තියෙන එක ගත්තොත් එහෙම තමයි පුළුවන් තරම් දන්න වැඩක හිත යොදන්න සක්මන පරියන්කේ වගේ හිත කැමැති රූප බල බල ඉන්න සද්දාහා ඉන්න ප්‍රශ්නයක් නැහැ. පොඩි විනෝදාංශයක් තිනුනට කමන්නේ දවස පුරාට කාලසටහන සකස් කරගෙන නිති කාලසටහනකට සතත අභ්‍යාසය යන්න පටන් ගත්තාම ඒක දීර්ඝ කාලින වශයෙන් යනවා පළවෙනියෙන් කියලා තියෙන විදිහට අර අසීරුව කර தත්වෙට යනකොට මම මොකද්ද කරන්න ඕනේ අහන්න දෙයක් නැහැ කරලා තියෙන්නේ දැනට. එතකොට අර තාම විශ්වාසය පහළ වෙලා නැහැ විනිවිද යන්න බෑ. නමුත් ඒතියෙදි කරනවා කියන එක තමයි තපත කියන්නේ. මට අමාරු දුෂ්කර කාරණාවක් තියෙනවා මම කවදාවත් කරාරින්නේ මම දිගට මේකට යෙදෙනකොට යෙදෙනකොට Tamante එකට අවශ්‍ය කරන ක්‍රම සහ විදි මතක් වෙනවා. කවදා හරි ඒ කන්ද නැගලා මුදුන්පත් වෙච්ච දවසක තීරෙයි මෙහෙම මේ ප්‍රශ්නත් එක්කම මූණ දීලා මිසක මේකෙන් මග අරින්න බෑ. ඒ නිසා දැනට තියෙන්නේ මූණ දීලා. තාම කෙලවර දැකලා නැහැ. කවදා හෝ දැක ගන්නවා. දකින්නම වෙනව නැතුව මේ භාවනා ඉවරක් කරන්න බෑ කියලා හැමදාම ලෑස්තිලා යන්න කොයි වෙලාවකද හරි මට මේ මරණ බයක් අනිශ්චිතතාවයක් දුකක් චකිතයක් එන්න පටන් ගන්නවා මං කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා ලෑස්තිලා යන්න යන්න ඒකේ තියෙන නපුරු ගතිය අඩු වෙනවා Tamante එකට මූණ දීමේදී දිනු කරගත හැකි ක්‍රම සහ විදි වැඩි වෙනවා. ඒකෙදි සර්වචනසේ පිළිගන්නවා ඒක Tamante තේරෙන්නේ නැහැ. ක්‍රම සහ විදි වැඩි වෙනවා තේරෙන්නේ නැහැ. විනීත බලලා ඉවර කරන්න පුළුවන් බවක් තේරෙන්නේ නැහැ. නමුත් හැමදාම මූණ දිනවා කියන එක තමයි සර්වචනංශ අපින් බලාපොරොත්තු වෙන්නේ. වෙනකොට කවදා හරි මේ වැඩේ සිද්ධ වෙනවා. ඒ නිසා ධෛර්යයෙන් වෙන විදිහ කියන ලෑස්තිලා ගිහිල්ලා මේකට නැවත නැවත මුහුණ දෙන්න කියන එක තමයි පළවෙනි කොටසට උත්තරේ වශයෙන් කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස මින් පෙර මා පැමිණි විට පරියංක භාවනාව සිදු කිරීමේදී මා මෙතන යන්න මෙනෙහි කර භාවනාව සිදු කෙලෙමි. මෙහිදී මගේ හුස්ම රැල්ල දිගු හුස්ම රැල්ල හා කෙටි හුස්ම රැල්ල මෙනෙහි කෙලෙමි. පසුව එම හුස්ම රැල්ල ටිකෙන් ටික අඩු වී නොදැනී ගොස් හුස්ම නොගන්නවා වැනි තත්වයක් දැනි ශරීරයේද සැහැල්ලු වී කිසිදු හැඟීමක් නොපැමිණි අවස්ථාවකට පැමිණෙන්නේය. නමුත් එම මොහොත ටික වේලාවක් පමණයි තිබුණේ. තප්පර ගණනකින් එය නැති වී යයි. මින් පෙර මා ඔබ වහන්සේට මගේ මෙම භාවනාව தත්ත්වය පිළිබඳව කියූ විට ඔබ වහන්සේ මට පැහැදිලි කර තවදුරටත් භාවනාව කිරීමට පැවසූ සීක. මෙවර මා එලෙසම භාවනාවේ යෙදුනි. මා මෙතන යන්න මෙනෙහි කර හුස්ම රැල්ල දිගු හුස්ම රැල්ල දෙස බලා එය ටිකෙන් ටික කෙටි වෙන බව මෙනෙහි කර එම හුස්ම රැල්ල දෙස බලා සිටීමි. මෙලෙස බලා සිටීමේදී හුස්ම රැල්ල නොදැනෙන තත්යකට පැමිණ ශරීරයේ බර ගතියද නැති වී සැහැල්ලු වාක් වෙන් දැනිනි. නමුත් ටික මොහොතක් ගිය විට මගේ ශරීරය නිදිගත් ස්වරූපයකට පැමිණියේය. මගේ ශරීරයේ නින්දට වැටි තිබෙන්නාක් මෙන් මට දැනිනි. නමුත් මා මගේ සතියෙන් යුක්තව මෙතන සිටින බව දැනුනි. සිතෙන් මා මෙතනද යන්න වැටහුණි. මාහට ශබ්දද ඇසුණි. නමුත් ශරීරයේ නිදිගත් ස්වરૂපයට පැමිණි මොහොතේ මා මෙතනයි යන්න දැඩිව සිතෙන් මෙනෙහි කෙරෙමි. එම හිඳගත් ස්වરૂපය දෙස මා බලා සිටියෙමි. එවිට මා භාවනාවේ යෙදුනද විනාඩි 30ක් 40ක් උපරිම භාවනා කාලය විය. මා ඇස්තර බලයි. මම නිින්ද ගොස් නොමැති බවද මට වැටහේ. මේ ආකාරයෙන් දිගටම සිදුවිය. මෙම தત્ත්වය ඇතිවන්නේ කොමක්දයි මාහට වටහා දෙනමින් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ රචනයේ මුල් කොටස කිසිම අදාළතාවයක් නැහැ. ඒක නැතුව පැහැදිලිවම පස්සේ ටික ලිව්වනම් ඇති. ඉතින් මුල් කොටසේ තියෙන එක ගන්න තියෙන්නේ ඒකට වැඩි දැන් පස්සේ කොටසේදී මේකත් එක්ක ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මුල් කොටසේ යම් පණිඩුකුත් තියෙනවා. නමුත් එකම දේ දෙසරක් ලියවිලා තියෙනවා. ඒක නිසා දීර්ඝ රචනයක් රචනයේ වටිනාකම අඩු වෙනවා. එකම දේ දෙසරක් ලියනකොට. ඒ නිසා පස්සේ කොටස තිබ්බනම් තැහෙන දුර මම හිතනවා පණිවිඩ එනවයි කියලා. ඉතින් මේක තමයි ඉස්සලත් මම කිව්වේ අර වගේ මරණ බයක් වෙනවා. එහෙම නැත්නම් යන්නේ නැතුව වගේ ටැග් ගහනවා වගේ තේරෙනවා. එහෙම නැත්නම් අපහසුතාවකටපත් වෙනවා. ඒ තියෙද්දි භාවනා කරන මනසර තමයි තපස් රකින්නයි කියන්නේ. භාවනා කරනවායි කියන්නේ. ඒක මූණ දීමෙන් තමයි මේ විනිවිදින්නේ. ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. පේනසෙක් අහලක ගැලුමක් පේන්නත් නැහැ. හැමදාම යන්නේ ඒක බලාගෙන. ඒක මට එනවා. මේ වගේ තත්යකට ඇඟ හිරි වැටිලා නිකන් නිදි බෙහෙත් පෙත්ත බිව්වා වගේ නැත්තම් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා වගේ හිරි වැටලා තියෙනවා. හැබැයි වැඩ ඔක්කොම යනවා. මෙන්න මේක හුරු කරගන්න පුළුවන් නම් මේක තමයි මගේ හැබෑ තත්වය කියලා. මේ අපිට මේ ඉන්ද්‍රයන්ට විවෘත වෙලා තියෙන தત્ත්වය තමයි අපේ කෙලෙස් தત્ත්වය. මේ තමයි ඊට සාපේක්ෂව තියෙන නික්ලේශී தત્ත්වය. දැන් අපිට පේන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් කෙලෙසිච්ච தત્ත්වය ප්‍රകൃතිය. මේක විකෘතියක් විදියට නේ. ඒක අනිත් පැත්ත හැරෙනකම් භාවනා කරන්න. කිරුවට පස්සේ ඕකේ තියෙන ওই සීලීලාර ගතිය, කෝඩු ගතිය වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න නැති වෙනවා. ඒක කාලයත් එක්කම බොහෝ කොට බහුලීගත කිරීමෙම කරන්න ඕනේ. ඒ නිසා රචනය තවත් කෙටි කරන්නේ විස්තර ලියලා තියෙනවා හැබැයි විග්‍රහ කරන තරම් ප්‍රමාණවත් වෙනවා. උත්තරයට කියන්න තියෙන්නේ මේක ප්‍රතිඵලයක් පේන තෙක් මානක නැති වුණත් නිත්‍යපතා මේකට ලෑස්තිලා ගිහිල්ලා භාවනා කරන්න. එතකොට ඕක විනිවිද දක්වන්න පුළුවන් කාලෙ ඉච්චරම ඈත නෙවෙයි. සරණයි ගරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. හොඳින් සමබරව ඉඳගෙන සිත උඩුකයට යොමු කර ක්‍රමයෙන් නාසයේ අග හුස්ම රැල්ල ගැටෙන ආකාරය නිරීක්ෂණය කෙලෙමි. wen wenව ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වෙන්කොට හඳුනා ගතිමි. විතක ආශ්වාසයේ කෙටිවද ප්‍රශ්වාසයේ දීර්ඝවද දැනුනි. ආශ්වාසයේදී හුස්ම තෙත සහිත බවක්ද ප්‍රශ්වාසයේදී හුස්ම උණුසුම් සහිතව දැනුනි. ආශ්වාසයේදී මෙන්න ප්‍රාශ්වාසයේදීද නාස් කුහරයේ තෙරපීම නලියන ස්වභාවයක් දැනුනි. ඇතම් විටක ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනීම උගර දෙසින්ද. ඇතම් විටක ආශ්වාසය මොළය පසාරු කරගෙන ඉහළ අතට ගමන් කරන්නාක් ලෙසද විවිධ ආකාරයට දැනුනි. තවත් විටක ආශ්වාසය හා ප්‍රශ්වාසය එකට වායු වේගයක් ලෙස එහා මෙහා විශාල වීමක් දීර්ඝවත් දැනුනි. ඇතම් අවස්ථාවල පර්යංකයට වාඩි වී විනාඩි 1ක් 2ක් ඇතුළත හුස්ම සියුම්ව නොදැනී යයි. මෙම නොදැනීම විනාඩි 2ක් 3ක් පමණ පවතී. නැවත හුස්ම දැනෙන්නට පටන් ගනී. නිරන්තරයෙන්ම ආර්ය ප්‍රස්වාසය අතරතුර සිත වෙනස් සිතුවිලි ඔස්සේ පිටයයි. හිත පිට ගිය බව දැනුණු විගස මා නැවත ආශ්වාසය ප්‍රස්වාසයට හිත ශනිකවම ගැනීමට හැකියාව ඇත. සක්මන් භාවනාව. වම් පාදය හා දකුණු පාදය වෙන වෙත සිත යොමු කරගෙන සක්මන් කෙරෙමි. පාද චලනයන් පොළවේ ස්පර්ශ වන ආකාරයත් දැනේ. වැලිවල රළු බව, සිසිල් බව පාදවලට දැනේ. පියවර 10ක් 15ක් පමණ යන විට පියවර 10ක් 15ක් පමණ යන විට සිත ඉවත ගොස් ඇති බව නිරීක්ෂණය විය. ඉන්පසු නැවත සිත වම් හා දකුණු පාද වෙත යොමු කෙලිමි. ඇතැම් විට වම් හා දකුණු පාද වලට දැනෙන ස්පර්ශය සමගම ආස්වාසය ප්‍රස්වාසයද මැනවින් දැනේ. ගරු ස්වාමීන් වහන්සේ මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උවැසි උපදෙස් දෙනසේක්වා ඔබ වහන්සේට සරණයි. මේක සාමාන්‍යයෙන් අධිෂ්ඨාන ශක්තියක් වින උනන්දුවක් වීර්යයක් ඇතුව ලියවිච්ච වார்த்தාවක් ඒ කියන්නේ භාවනා කරන එකනට හොඳට පැහැදිලිව වෙනදට වඩා පැහැදිලිකමක් තියෙන බව පේන්නේ. ඉතින් මේ தත්වයටදී තවදුරටත් මේක සඳහන් කරපු වචනයකින්ම උත්තර දෙනවා මේ පේන ආකාර විවිධ ආකාර වෙනවා කය විවිධ ආකාර වෙනවා ආනාපාන විවිධ ආකාරන හැපෙන තැන් විවිධ ආකාරන මේ තව තවත් විවිධ ආකාර වෙන්න උනන්දු වෙලා වීරියවන්තව මේක දිගටම පවත්වාගෙන යන්න ගියොත් භාවනා ඉච්චර කල් යන්න ඉස්සෙල්ලා මේ ධාතු ගුණ නැත්නම් පරමාර්ථ ධර්ම වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඇතිවෙච්ච උනන්දුව තියෙන වෙලාවේ නැත්නම් මේ වීර්ය ඇතිවෙච්ච වෙලාවේදී කලදුතු කලවල ඊගම් කියනා වගේ තමන්ගේ නිතිපතා පරියන්ක භාවනා කිරීමේ මේ අරමුණ දක්වන්න බල හැම ආකාරයකම ඉඩ තියලා භාවනාව පුළුල් මනසකින් කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ මේ වෙලාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මෙම මධ්‍යස්ථානයේ භාවනා කරන්නේ පළමු වරටයි. පසුගිය අවුරුදු 5 තුල විටින් විට වෙනත් ආයතනයක භාවනා කර ඇත. 1 ආනාපානය. පළමුව ඉරියව්ව දෙස බලා සිටින පළමුව ඉරියව්ව දෙස බලාගෙන සිට ඉබේම හුස්ම අරමුණ වැටහෙන විට දීලා තියෙන ඒ ආකාරයට ආස්වාසය හා ප්‍රස්වාසය ලෙස මෙනෙහි කෙලෙමි. ආස්වාසය සීතල බවත්, තෙරපෙන බවත්, ප්‍රස්වාසය උණුසුම් බවත් විටින් විට වාර 3-4ක් පමණ මෙනෙහි කෙලෙමි. හුස්ම මුල සිටම දැනෙන්නේ ඊතා සියුම්ය. වෙනස් සිතුවිලි වලට සිත ප්‍රබලව ඇදී යයි. සිහිය එළඹි සැනින් ඒවා හොඳ හෝ නරක හෝ වේවා ෂණිකව අතුරුදහන් වී නැවත ඉබේම ආනාපානයේ සිත පිහිටයි. එවිට ප්‍රීතියක් පහළ වේ. ඒද මෙනෙහි කෙලිමි. එම සිතුවිලි වලින්වත් අමතර ශබ්ද වලින්වත් නැවත මෙනෙහි කරන ආනාපානයට කිසිදු බාධාවක්වත් පසුතැවිල්ලක්වත් දැනෙන්නේම නැත. සිහිය නොපැවැත්වීම ගැනද පසුතැවිල්ලක් නැත. හුස්ම අරමුණට වඩා ප්‍රබලව සිත ඇදී යන් ඇදී යන්නේ සිතුවිලි අතුරුදහන් වීම බලා සිටීම වෙතටයි. එහිදී සතිය කැඩීමක් සිදු වී නැත. එය වරදක්ද? සක්මන පරියංකයට වඩා අරමුණු පැහැදිලිව පෙනේ. වම තබන විට එය දකුණ නොවන බවත් නොවන බවත් ලෙස පැහැදිලිව දකිමි. විලම්භ පළමුව පොළවේ තද වී වැලිකට එකින් එකට මගේ ඇඟිලි දක්වා තෙරපෙන තදවන ගතිය නිරීක්ෂණය කෙලෙමි. එක දිගට එසේ මෙනෙහි කළ හැකි වාර ගන්නද පෙරට වඩා වැඩි වෙමින් පවතී. සක්මන ඒ ආකාරයට දිගටම මෙනෙහි කිරීම සුදුසුද? එදිනදා කටයුතු සිහියෙන් සිදු කළ හැක. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. භාවනා විශ්වාසයේ පහළ වේගන එනකොට ඒ අරමුණේ සටහන් ආකාර ගොඩාක් පේන්න පටන් ගන්නවා. මේකේ ඒ ඒ උනන්දු තමයි පේන තියෙන රචනය පුරා. ඒතකොට හිත පිට ගියාට නැවත ආපහු අරමුණට ගැනීමේ දක්ෂකම පිට යන එක අපව ගැනීමේ දක්ෂකම මිස අරමුණ ගැන එච්චර උනන්දුවක් නැහැ කියලා කියන්න උත්සාහ කරාට පිට යන හැම වෙලාවෙම නැවතින්නේ අරමුණට බා දන්නවනම් ඒ උනන්දුව හොඳටම ප්‍රමාණවත් වෙනවා පිට යන්න යන්න නැවත නැවත අරමුණ Tamanට නවාතම් පොලක් ගිමන්හලක් ക്ഷേම භූමියක් නිර්මල තනක් නික්ලේශී තනක් වඩපත් වෙනවා ඉතින් ඒකට අපේ අරමුණ රඳාපවතින ගතිය වැඩි වෙනවා සක්මන් කරනකොට මේ වගේ වම තිනකොට දකුණු නෙවෙයි ආදී උනන්දු හිත පහළ වෙන්නේ එක දවසෙන් ප්‍රාර්ථනාවකින් නේ ගොඩාක් කරලා. ඉතින් ඒක තව උනන්දු වෙනවා මේකේ ලීලා ඉදිරිපත් කරවහම ඒකේ තියෙන මේ ප්‍රායෝගික ගතිය. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ අරමුණේ සටහන් ආකාර හොඳට බලා ගැනීමෙන් තමයි අපි මේ වැඩ පිළිවෙල පටන් ගන්නේ. සටහන් ආකාර බලා ගන්න බැරි නම් යන්න බෑ කියලා නම් මම කියන්නේ. නමුත් කමඨහං සුද්ධ කිරීමෙන් ලැබෙන ආනිසංස ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ රචනේ ලියලා තියෙන විදිය හොඳයි. මේ උනන්දුව කඩා ගන්න නැතුව නිතිපතා භාවනා කරන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පරියංක භාවනාවේ ආස්වාස ප්‍රස්වාසය නිරීක්ෂණය කෙලෙමි. ආස්වාසයේ දීර්ඝ ලෙසද ප්‍රස්වාසයේ කෙටි ලෙසද වැටහුණි. එමෙන්ම ටික වේලාවකින් එක ආස්වාසයක් ඇතුළත සියුම් කෙටි ආස්වාස ප්‍රස්වාස හා එක ප්‍රස්වාසයක් ඇතුළත සියුම් කෙටි ආශ්වාස ප්‍රස්වාස ඇති බව වැටහිණි. එදෙස එදෙස සතියෙන් බලා සිටියත් ආශ්වාසය ආශ්වාසයේ ලෙසත් ප්‍රස්වාසය හඳුනාගත නොහැකි ලෙස අක්‍රමවත් විය. සතිය වඩා හොඳින් පැවතුණි. පසුව ආශ්වාසය ප්‍රස්වාසය සියුම් වී ගිය අතර ශරීරයේ යම් යම් ස්ථානයන්හි ධාතුන්ගේ වෙනස්කම් සිදුවිය. ඊතා සැහැල්ලුවේ. එහෙත් ඒ අතර කිසිවෙක් නොදැනෙන අවස්ථාවකට පත්වී නැවත අපහසුවකින් තොරව ආනාපානයට යොමු විය. මෙසේ කීප අවස්ථාවකම පත්වීම නිසා මා ඊතා හොඳ සතියෙන් ආශ්වාසය ප්‍රශ්වාසය දෙස බැලුවෙමි. එවිට ටික වේලාවකින් ශරීරයේ යම් විදුලි වේගයක් හිරිවැටීමක් තදවීමක් ලෙස දැනිනි. ආනාපාන සතිය හොඳින් සිදුවේ. මෙසේ සිදුවන්නේ යම් වැරදි පියවරක් නිසාද යන්න දැන ගැනීම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දැන ගැනීමට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ රචනයේ අන්තිම වාක්‍ය නැත්තම් හරිම ෂෝක්. අන්තිම වාක්‍ය රොක්කෝම කරගෙන පිළිවෙන්න සැකයක් පහල කරලා තියෙනවා. ඒක නම් නැති කරන්න බැරි ලේලා. තමන් මේ කරලා හොඳට පේන දේ බලලා මේක හරිද වැරදිද කියලා සැක පහල කරනවා. ඉතින් ඒකට නම් බේත් නැහැ. මේ තමන්ගේම අත්දැකීම තමන් පාහර කරලා කතා කරන එක තමයි අවිශ්වාසය කියන්නේ. ඉතින් ඒක නැති කරලා මේ කරගෙන යන වැඩේ දිගට කරන්න. එතකොට වැඩියෙන් ආනපනෙ පේනවනම් වැඩියෙන් සතිය තියෙනවනම් ඒක නරක පාරද කියලා අහනවනම් මොකටද භාවනා කරන්නේ? ඒ කියන්නේ මේ අවිශ්වාසයේ තියෙන නපුර මම පෙන්නන්නේ. මේ ලෝකේ තියෙන අවිශ්වාසයේ නපුර. ඒ නිසා කරුණාකරලා මේ තමන් කරන මේ අත්පන අපිට පේන දේ කිසි කෙනෙක් නිග්‍රහ කරන්නේ නැහැ, නිග්‍රහ කරන්න වටින්නෙත් නැහැ. ඒ දේ අදාගෙන යන ගිහිල්ලා අන්තිමට වාක්‍ය කැත කරන්න එපා. ස්වාමීන් වහන්සේ මං යන පාර හරිද කියලා එතකොට අර තමන්මයි තමන්ගේම අත්දැකීමමයි පහත් කරලා සලකන්නේ. අන්න ඒක අයින් කරලා දහිතේ වෙලා උනන්දු වෙලා කරගෙන යන්න කියලා තමයි කියන්නේ. අයින ඉඳගෙන ඉන්න කට්ටිය බිත්තියට ඒත් වෙනවා. කරුණාකරලා පනවන්න මේ පාසන මං කියනවා මේ සංවිධානයේට කිසිම වෙලාවක ඉඳ දෙන්න එපා අයිනේ. මේ මැද ඊවාඩි වෙන්න. එතකොට පුළුවන් කට්ටිය වැඩ කට්ටියයි. පිටරේ හෙත් වෙන්න මේපා. ওই පිටිය ඇතුළේ තියෙන ඒකට නෙවෙයි. අම්මේ අම්මට ඇහෙනවද දන්නේ නැහැ. පොඩ දත්තු කරන්න බෑ. ඔය පිටියේ හෙත් වෙන්න එපා. හරි එහෙනම් ඒකට එන කනට අපි මෙව එකක් අහලා දෙන්න. පිටියට හෙත් වෙන එකයි ඇහෙන්නේ නැති එකයි දෙකක්. ඕම හිටියට පස්සේ ඕම හාන්සි වෙච්චාම අපිට පිටිවල හුණු ගන්න වෙනවා. මම මේක අවුරුදු 10 ඉඳලා මේකම් පාවිච්චි කරන බිත්ති ටික පාවිච්චි කරලා තියෙන හැටි. ඒ වගේම ගිහලා බලන්න පල්ලිය 10ක වෙන හරිය කොච්චර ජරා කරගෙන තියෙනවද කියලා. ඉඳුල් පිටින් බිත්ති අත ගාගෙන ගිහිල්ලා. ඒ නිසා අම්මා නිසා කට්ටිය බැලුම් අහනකොට මම හරි ලෝභයි. කරුණාකර මැද වාඩි වෙන්න. ඒකට අපි ලීපුලි පුටු හදලා දෙන්න. එතකොට බිත්ති පුටු වලට හිටලා ඉන්න පුළුවන්. පිටිය පාය අනිතික උතනෝයි පාර. බුදුම ආසාවක් තියෙන ලාංකිකයා ප්‍රයිවට් බස් එකේ මැද සීට් එකේ වාඩි වෙන්නේ. මම යන්නේ යන පාරේ මම තමයි වාඩි. ඒ නිසා සුදුසු සනක් සංවිධානයේ සකස් කරලා දෙන්න වයසට සලකන්න බැරිකමට සලකන්න. එහෙම කෙනෙක් එන එකත් අපි ගරු කරනවා. නමුත් ඒකන කණිකෙනෙක්ගේ හැට මේ හැප්පෙන විදිහට තියන්නේ නැතුව ඒ කට්ටියට ගෞරව කටයුතු විදිහට සකස් කරලා තියන්න. එහෙනම් මේ පැත්තෙන් මෙතෙන්ට ඇවිල්ලා වාඩි ඒත් මැද. කොහොමද දැන් දැන් මොකුත් කරන්න යන්න බෑ. දැන් මොකුත් කරන්න එපා. මම මේ කිව්වට මේ අසාධ්‍ය රෝගයකට නෙමෙයි මම මේ බෙහෙත් දෙන්නේ. නිකන් දැක්කට මම මේ කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම භාවනාවට ආධුනිකයෙක් නෙමෙයි. ආනාපාන සති භාවනාව කිරීමේදී චිත්ත රූප මැවීමක් සිදුවිනි. ඊතා පිරිසිදු ජලය ඇති පොකුණකට වැසි බිඳු වැටීමක් නිරීක්ෂණය විය. එම වැසිබිඳු පොකුණට වැටෙන සියුම් සද්ද පවා මට දැනිනි. ඇසිනි. වැහිබිඳු වැටීමෙන් ඇතිවන රටාවද දැකීමට හැකිවිය. මෙසේ සිදුවේ ඇයිදයි දැන ගැනීමට කැමැතියි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ සෝය අත් වේවා. රත්නසිරි මහත්තයා හිතන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ කියවනකොට? මේකෙතර ගන්න දෙයක් නෑ ස්වාමීන් වහන්සේ නිකන් යාට නිකන් හිතේ ඇතිවෙන නිකන් ඒකේ සිතුවිල්ලක් පමණයි කියලා මට නම් හිතෙන්නේ. ඇයි මේ ප්‍රශ්නේ කියවන්නේ එතකොට? පොඩ්ඩක් අල්ලතෝ කියවන්න ප්‍රශ්න ටික. අන්න ඒවට කියලා දෙන්න මේ ඉඳගෙන ඉන්නකොටද මේක වෙන්නේ. <clears throat> සක්මන් කරනකොටද. එදිනදා වැඩවලද කියන මොකක්වත් නැහැ. මූල කරපස්ථානේ මොකද්ද මොකක්වත් නැහැ. මට වැස්ස වතුර පේනවා කියනවා. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් මිනිසුන්ට වැස්ස වතුර පේන්න පුළුවන් නේ. ඒක නිසා වැඩමුළු සංවිධානය දැනගන්න ඕනේ. කමට අහන්න අදාළව නැති ප්‍රශ්න විසි කරන්න එපා. ගෙනලා අහලා කියන්න. අපි මෙතන ඇහින්නේ සිවිල් නඩු උසාවියක්. මේ අපරාධ නඩු ෆයිල් දාන්නත් එපා මේකට. ඒවට වෙනම උසාවි තියෙනවා. ඒ නිසා ඒක රත්නසිරි මාත්‍යගේ මල්ලට වැටෙනවා මේ ප්‍රශ්නේ. සමාවෙන්න සමෙන්නාත මට ඒ ප්‍රශ්නේ කියවන්න ඉස්සෙල්ලා වැඩසටහන පළමුව කියවන්න බැරි වීමක් ඒක සිද්ධ වුණේ. ඔව්. සමාවෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. සිතගෙන සිටිනා ඉරියව්වට සිත පිහිටවා දකුණ වම වශයෙන් තබමින් ගමන් කෙලෙමි. මෙසේ ගමන් ගන්නා විට පොළවේ තද ගතිය, රස්නේ ගතිය, වැලි වල රළු ස්වභාවය වශයෙන් දැනෙන්නට විය. මෙසේ කරගෙන ගොස් ඔසවනවා, තබනවා ආදී වශයෙන් කරන්නට විය. මෙහිදී කලින්ට වඩා වේගය අඩුවෙන් පියවර තබනා බවක් එක් කකුලක යටිපතුල ඊළඟ ඇඟිලි එක් කකුලක යටිපතුල ඊළඟට ඇඟිලි වශයෙන් පොළවේ ගැටෙන විට අනෙක් කකුලේ යටිපතුල එසවීම ඇඟිලි එසවීම ආදී වශයෙන් දැකිය හැකි විය. මෙසේ දිකටම කරගෙන ගොස් කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් ගමන් කෙරෙමි. මෙහිදීද ඔසවනවා, තබනවා ආකාරයටත් වඩා වේගය අඩු අතර මුලදී සිත පිටත යාම කලින් ක්‍රමවලටත් වඩා අඩු විය. මෙසේ දිගටම කරගෙන යාමේදී නිදිමත ගතියක් දැනිනි. කකුල්වල බර ගතියක් දැනිනි. නමුත් දැන් ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් කරගෙන යාමේදී සිත පිටවීමක් සිදු වේ. මෙසේ මෙය ෂණිකවම සිදුවන අතර සිත පිටත යන වේගය වැඩි වේ. සිත පිටත යන බවක් නොදැනෙන අතර නැවත පැමිණෙන බව පමණක් දැනේ. ගරු ස්වාමීන් වහන්සේ මා කරගෙන යන ආකාරයේ නිවැරදිද මෙතනින් එහාට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. දැන් ළමන්ට සැක නැත්නම් මම ඉස්සර ප්‍රශ්න දෙකේදී කිව්වා වගේ මේ පරිශ්‍රණය කරලා බලන්න. හරි වැරදි බලන්න වෙන්නේ මේ පරිශ්‍රණය ඉවරුනාට පස්සේ. ඒ නිසා තමයි තේරෙනවා නම් හිමීට ඇවිදිනකොට හිතවිලි පිට යන අඩුයි මෙච්චර විතරයි ඉක්මනට ඉක්මනට බannකොට හිතවිලි පිට යන වෙලෙ නමුත් ගිය ගමන් ආපහු එනවා. ආවට පස්සේ තියෙන වගේ විතර තියෙනවනම් ඔය දෙකම කරලා බලන්න. ඒකේ වැඩි සතිය තියුණු වෙන්නේ මොකේද? උනන්දු වැඩි වෙන්නේ මොකේද කියලා බලලා සංසන්දනයේ මිද පිටකෙනෙකුට උපදෙස් දෙන්න බෑ. දෙකේම වැරද්දක් පේන්නේ වඩා හොඳ එකට යන්න දෙකම කරලා බලන්න කියන එක තමයි කියන්නේ. ගරු පින්වත් ස්වාමීන් වහන්සේ මීට වසරකට පමණ පෙර මම ආනාපාන සති භාවනා වැඩි වෙමි. ඊට පසු විදර්ශනා භාවනාවද වැඩිවෙමි. එක් අවස්ථාවකදී සම්පූර්ණ ශරීරය තුල විදුලි ආලෝකයක් යන්නාක් මෙන් දැනුනි. ඊට පසු මුළු ශරීරයම මදුරු කොයිල් එකක් පිච්චිලා ගියාම වගේ ශරීරය කැඩී ගියා. තවත් අවස්ථාවක එක අතක් දිය වී ගියා. ඊළඟට අනිත් වම් අතත් දිය වී ගියා. මස් සියල්ලම දිය වී ගියත් හිස් කට්ටට අත්වල ඇට කටු ඉතුරු වුණා. අත්වල ඇටකටු ඉතුරු වුණා වගේ දැක්කෙමි. ඉන්පසු මා තුළ සතුටක් ඇතිවිය. ඉන්පසු මේ දක්වා සමාධිගත වන්නේ නැත. මේ ගැන පැහැදිලි කර දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මම කැමති අහන්න මෙයාට පස්සේ භාවනා උපදේශ ලැබුවද මෙහිදී පරියන්ක එකක් හරි කරාද අන්න ඒකේ විස්තර ටිකයි ඉල්ලලා මම මේ අඬන්නේ. අතන කියලා භාවනා කරා මෙතන කියලා භාවනා කරා ගිය ආත්මෙ මට මේ වුණා අල්ලපු ගෙච්චට මේ වුණා ගේදී වැඩක් නැහැ. ඉතින් මේ ආවට පස්සේ පරියන්ක එකක් හරි කරාද වැටුනේ කොහොමද කියලා මිස මේ කොහෙදෝ එකක් ගන්නලා මේ විකුණන්න ඇදුවට මේ බඩු බාර ගන්නෑ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාවේදී පිම්බීම හැකිලීමට සමගාමීව සතිය පවත්වා ගන්නට හැකි වුණා. එක දිගටම පිම්බීම හැකිලිම වාර 10ක් 15ක් අතර ප්‍රමාණයක් මෙනෙහි කළ හැකිය. සිත විසිරුණු පසු ඒ බව දැන නැවත සිත පිම්බීම හැකිලිම අරමුණට ගෙන හැකි අතර අරමුණ හොඳින් පැහැදිලිව දැකීමටද හැකි වේ. අද සෑම පරියන්කකෙදීම පිම්බීම හැකිලිම පෙරට වඩා තරමක් සියුම්ව තැම්පත්ව තිබිනි. අද දහවල් දාණයට පෙර භාවනා පැයේදී මැද කොටසේදී නිදිමතක් දැනුණු අතර එය වරින් වර ඉස්මතු වෙමින් පැවතිනි. එසේ විනාඩි 15ක් පමණ 15කට පසු එකවරම නිදිමත අතුරුදහන්ව ඊතා හොඳ ප්‍රබෝධයක් සිතට ගතට දැනිනි. එතන සිට සතිය හොඳින් පිහිටුවා ගැනීමට හැකි වුණා. සක්මන් භාවනාවේදී මුලින් විනාඩි 20ක් පමණ දකුණු දකුණ වම ලෙස මෙනෙහි කළා. වාර කීපයක්ම සක්මන කෙලවරටම යනතුරා සතිය නොබිදී පවත්වා ගැනීමට හැකි වුණා. පසුව ඔසවනවා, තබනවා ලෙස මෙනෙහි කළා. එහිදී දකුණු පාදය ඔසවන තබන විට ඒ තබන ක්‍රියාවලිය අවසන් වීමට පෙර වම් පාදයේ විරුඹ කොටස එසවෙනවා සම්පූර්ණ එසවීමේදී ක්‍රියාවලිය මෙනෙහි කිරීමට ලැබෙන්නේ නැහැ. එහෙත් මා එම එසවන පාදයේ ඇඟිලි කොටසේ එසවීමේ සිට මෙනෙහි කළා. අවසාන විනාඩි 20 දී ඔසවනවා, යවනවා, තබනවා ලෙස මෙනෙහි කළා. එවිට සතිය පෙරට වඩා සතිමත් බව දැනුණා. එහිදී වාර කීපයක්ම සක්මන ආරම්භ කෙළවරදී සිට අනෙක් කෙළවර දක්වා ගොස් හැරි නැවත ආරම්භක කෙළවර දක්වාම සෑම පියවරක්ම සතියෙන් තැබීමට හැකුණා. සක්මන කෙළවරදී නිතර නතර වී නතර වී සිටීම ඊතා හොඳ සතියක් බව දැනගන්නට හැකි වුණා. හැරෙන්නට සිතන විට නැවත සක්මන ආරම්භ කිරීමට සිතන සිතන සිතද දැකගත හැකි වුණා. දකුණ වම ලෙස මෙනෙහි කිරීමේදී එය පොළවේ ස්පර්ශන ස්පර්ශ වීම සුව පහසු ලෙසත් ඔසවනවා, තබනවා ලෙස මෙනෙහි කිරීමේදී পায় තබනවාට වඩා එසවීම සුව පහසු ලෙසත් ඔසවනවා යවනවා තබනවා ලෙස මෙනෙහි කිරීමේදී পায় යැවීමේදී අනික් ක්‍රියාවලි දෙකටම වඩා සුව පහසු සැහැල්ලු ලෙසත් දැනුණා. අනෙක් ඉරියව්වලදී බොහෝ අවස්ථාවල සිත කය දෙක එකවරම ගෙන යමින් නැවතිල්ලේ කටයුතු කිරීමට හැකුණා. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි දුක අත් විඳින අවස්ථාවද සිහියෙන් දැනගනිමින් මූල කර්මස්ථානයේ වැඩිවීමට පෙර මූල කර්මස්ථානයේ වැඩිවීමට පෙරට වඩා හැකියාව ලැබුණා. ඔබ වහන්සේ මේ ජීවිතයේම දුක් කෙලවර කරන්න හැකි වේවා තෙරුවන් තරණයි. මේකෙදි කියලා තියෙන්නේ අර ලස්සනට අහගෙන ඉන්නකොට තේනවා මූල කර්මස්ථානය ගැන කිව්වට ඒක පිළිබඳව විස්තර කරන්න පැකිලා තියෙනවා. නැත්තම් ඒක මගේ ඇරිලා තියෙනවා. සක්මන ගැනත් කියනවා විස්තර වෙනවා මදි. මේක හොඳ ඔප වැටෙනවා. දූවිලි තියෙන කඩදා කණ්ණාඩියක දූවිලි මකලා කණ්ණාඩිය මූණ බැලුවා වගේ මේ කමටහන පේන වෙලාවේදී මූල කර්මතානේ ආස්වාද ප්‍රසආසය හරි වම දක්නෝ පිම්බීම කිරීම ඒ විස්තර ටික ඉදිරිපත් කරන්න ගිය ගමන් පුදුම තියුණු භාවයක් වෙනවා භාවනාවේ. ඉතින් ඒක නිසා ඒකත් දාන්න එතකොට ඊට වැඩිය පෙර දක්මක් ඇතුව ඒකට කියනවා මේ විශ්වාසයක් ඇතුව උපනි මේ ඒ චෛසිකයට කියන්නේ පෙරදක්ම ඉස්සරහට එන පිළිබඳ විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාවචර කිසි බයක් නැතු ඕන පරිශනාවක් කරන හිත කඩා ගන්න තු යනවා. ඒකට තියෙන එකම උපකරණයක් මම දන්නේ එක. පේනකොට අරමුණ විස්තර කරන්න ඉගෙන ගන්න. මේක කිට්ටුවට ගිහිල්ලා තියෙනවා. මේක තව ටිකක් දියුණු කරන්න පුළුවන් බව පේනවා. දියුණු කරුවොත් තව ඉස්සරහට යනවා. ගරුතර ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව ආරම්භ කර හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන සතිය පිහිටවා ගතිමි. නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළු වීමත් පිටවීමත් හොඳින් දැනුනි. විනාඩි 15ක් පමණ මෙසේ සිටින විට මුළු ශරීරයේම වේදනාව පටන්ගෙන ටික ටික අඩු වුනේමි. එවිට හුස්ම ඇතුළු වීම පිටවීම ගැන කොහෙත්ම සිහිය පිහිටවා ගැනීම අපහසුය. එවිට ශාරීරියේ වේදනාව ගැන සිහිය පිහිටුවා ගැනීම ඉබේටම සිදුවේ. මෙසේ දැඩි වේදනාව ගැන සිහියෙන් පැය භාගයක් පමණ සිටිය හැකිය. ඉන්පසු එසේ සිටීමට අපහසු නිසා භාවනාව නවත්වමි. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වුවත් ඊට ආකාරයට භාවනා කිරීම තුළින් ප්‍රතිඵල ලබාගත හැකිද? වහන්සේට තෙරුවන් සරණයි. ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේදනාවෙන් ඉස්සලා ආනපානේ කොහොමද? වේදනාව තුලින් ආනාපාන බලන්න පුළුවන්ද කියන මේ දෙකේ විස්තර දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් අඩුම ගානේ ඒ වේදනාවක් නැතුව පටන් ගන්නකොට ආනාපානේ විස්තර මොනවද කියලා දෙන්න තරම් තියුණු කරගත්තොත් ওই අන්තර ප්‍රාර්ථිකේ බොහොම නිකන් අන්ධකාරයේ ගිය මනසට ටෝච් එකක් කරා යන්න වගේ යන්න පුළුවන්. මේකෙත් නෑ ඒ මූල කර්මස්ථානයේ පිළිබඳව වෙන්නේ යුතු ස්වභාවික ලක්ෂණ සටහන් ආකාර අඩුම මට්ටමක සටහන් වෙලා තියෙනවා. හැබැයි දිනු කරන්න පුළුවන් බවට හොඳට මේකට තේරෙන බව තියෙනවා. කරුණාකර ඒ ටිකත් ඇතුල් කරන්න වාර්තාවට. එතකොට ඉබේම Tamanට තනියම නැගිටලා යන්න පුළුවන් වෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ඊයේ දිනේ භාවනා කිරීමට කොපමණ වෙරදරුවත් සිත අයාලේ ගියේය. එහෙත් අද දිනේ සක්මන් භාවනාවේදී වම් පාදයේ දකුණු පාදයේ තැබීමේදී බිම ගැටෙන ගැටෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කෙලෙමි. තවද විලුඹ උස්සාගෙන එන විට ඇඟිලි කෙලවර තදවන බවත් ඇඟිලි කෙලවර ඉස්තන විට අනික් පාදයේ ඉදිරියට ගොස් බිම විලුඹ හැපෙන බවත් හොඳින් දැක ගතිමි. මෙසේ ලනුපැදුර මත කීප වාරක්ම ඇවිද ගොස් පරියංගයට ගියමි. එෙහිදී මූල කර්මත්තායන්ට එනම් හුස්ම රැල්ල දෙස බැලීමට උත්සාහ කෙලිමි. වරින් වර නැගෙන සිතුවිලි කතන්දරෙන් දිගෙන් දිගටම යන බව හඳුනාගත් පසුව මා කරන්නට උත්සාහ කරන්නේ මේ නොවේ යන යන බව සීපත් වී නැවතත් ආශ්වාසය ප්‍රශ්වාසය දෙස ඉතා ඕනකමින් බැලීමට හැකියාවක් ලැබිනි. ආශ්වාසයේ කෙටි බවත් ඊට වඩා කාලයක් ප්‍රශ්වාස රැල්ල ගමන් කර යනා බවත් පෙනිනි. නැවත නැවතත් අරමුණෙන් බැහැරව සිත ගියත් නැවත නැවතත් මූල කර්මස්ථානයට පිවිසීමට හැකියාවක් ලැබිනි. ඉන්පසු ආශ්වාස රැල්ල ගමන් කර අවසන් වනවාත් එක්කම ප්‍රස්වාස රැල්ල පහළට ගමන් කරන බවත් වරක එය මාලයක් මෙන් ඉහළට පහළට ගමන් කරන බව වැටහිණි. ඒ අතර එකම ඉරක එකම ඉරක ඉහළට පහළට යන වගේ දැවුනි. ඒ සමගම වගේ හුස්ම වටහා ගැනීමට නොහැකි විය. එවිට බෙල්ල සහ හිස ඉහළට ක්‍රමයෙන් ඇදී ගොස් සතුටක්ද ඇතිවිය. ඒ තුර ටික වේලාවක් බලා සිටියෙමි. ඒ අතර නොයෙක් රූප වලාකුළු මෙන් ඇති වී නැති වී යන අයුරු දැක්කෙමි. ස්වාමින් වහන්සේ මගේ භාවනාව පවතින පවතින දෝෂ පහදා දෙන්න ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒක තමම ගත්ත උත්සාහය ප්‍රතිඵල පේන්න තියෙනවා. ඒකෙදි තවදුරටත් මේ ඇති වෙලා තියෙන විශ්වාසය හොඳයි. හැබැයි හිතන්න එපා අනිත් දවසේ ආයෙ වැටෙන්නේ නැහැ කියලා වැටෙනවා. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් කොතෙන්ද වැටුණත් හුස්ම වැටෙන්නේ නැහැ. හුස්ම තියෙනවා. ඒ නිසා හිත පිට ගියත් වේදනාවත් හුස්ම බලන්න හැබැයි බැනිච්ච වෙලාවේ කරදරයක් ඇතුව හෝ නැතුව හුස්මේ ගණ්ඩ තියෙන තරම් අලගිය මොලගිය විස්තර අංග ප්‍රත්‍යංග බලන්න දන්නවනම් යෝගාවචර ලොකු ගැම්මක් එනවා. හුස්ම පිළිබඳ ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. තාම මේකේ එහෙම ඇවිල්ලා නැහැ තාම. මේකේ තාම හුස්ම පේන වෙලාවෙත් ලෙඩ කපුට වැලකන්නා වගේ තමයි ඒක විස්තර කරන්නේ. ඒ විස්තර කිරීමේ දක්ෂතාවය නැති නිසා ආත්ම විශ්වාසය තාම හොඳට ඇවිල්ලා නැහැ. හුස්ම ගැන විශ්වාසය ඉච්චනොත් ඇවිල්ලා නැහැ. සතිය ගැන විශ්වාසය ඉච්චනොත් ඇවිල්ලා නැහැ. නමුත් ඒක ඇති කරන්න තියෙන ක්‍රමය තමයි පේන වෙලාවේදී හුස්මේ හොඳට විස්තර දකින්න විස්තරයෙන් බලන්න වැළපු විස්තර ටික වාර්තාවට ඇතුල් කරනකොට ඕකට ලොකු ධෛර්යයක් එනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩි ටික වේලාවකින් ඇඟිලිවල ඇතුලෙන් නලියන ස්වභාවයක් දැනුනි. එය ක්‍රමයෙන් ශීඝ්‍ර විය. තොල් වලටද මුහුණ දෙපැත්තේද මෙවැනි ස්වභාවයක් දැනිනි. ආනාපානයේ සිත ඉවත් වී නලියන ස්වභාවය බලා සිටීමේ මෙම ස්වභාවයේ ලේ ගමන් කිරීම නිසා ඇතිවවද්ද කාරුණික පහදා දෙන්න. ආනාපාන සතිය තුළ ඊයට වඩා වැඩි වේලාවක් සිටීමට හැකියිය. සක්මන් භාවනාව මාරුවේ මාරුට දෙපාවල දෙපාවල ඔසවනවා තබනවා යන සිහි කෙලිමි. සිහි කරනවාට වඩා වේගෙන් එම ක්‍රියාව සිදුවන බව දැනුනි. උදේ පහට පමණ කිරිතේ එකක් වීමෙන් මගේ සිල්පදයක් කැඩුණේ. එම නිසා නැවත තනියම සිල් සමාදන් වූෙමි. මේ සිල්පදයේ කැඩීම සිහිය නැති නිසා සිදුවක් බව සිහි කර තරමක් සිතට වද දුනි. සිහිය නැතිකමක් නෙවෙයි. කිරි බොන්න පුළුවන් නෑ. සිහිය නැතු. ඒකට ආරකයක් ළඟට යන්න ඕනේ, කිරි දෝන්න ඕනේ, ඒවා ඩ්‍රයි ස්ප්‍රේ කරන්න ඕනේ, කිරි පිටි ගේන්න ඕනේ, වතුර උණු කරන්න ඕනේ, තෙල් තේ කොළ හදා ගන්න ඕනේ, රත් කර ගන්න ඕනේ, බොන්න ඕනේ. සීරම සතියෙන් කරන්නේ. කෑදරකම විතරයි තියෙන්නේ. ඕකට සතිය නැතිකම කියන්න බෑ. ඉතින් ඒක දන්නවනම් රත්තල් ගන්න මෙච්චරයි කියලා බොහොම වටිනවා. නැත්තම් කෑවට බීට පව් සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් අපි දන්නවනේ. කෙසේ නමුත් ඒ ඉසල කියන එකේ මම ආනාපාන සතිය වැඩිමින් කකුල නටවනවා කකුල නටවනවා බඩ නටවනවා කියලා අක්ක පෙල්ලන නංගි පෙන්නන නංගි දෙන කතාවක් තියෙන මේකේ. අක්ක නංගි තමයි වෙන්නන්නේ මගුල් ගෙදර ගියාම අක්ක දෙන්නේ ආනපන කියන නම තියෙනවා කිසිම විස්තරයක් නැහැ විස්තර තියෙන කකුලේ, කටේ, බඩේ. ඒ නිසා මේ රත්නසිරි මහත්තයාගේ ප්‍රශ්න. ඒව ඒගොල්ලන් කතා කරලා කියන්නේ මේ ආනාපානිය කරනවා නම් අඩු ගානේ වාක්‍ය දෙයක් ආනාපාන ගැන විස්තර කරන්න. ඒතර මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේ ප්‍රශ්නේ. කෙරෙන්නෙම නැහැ. බලන්න හෙට වෙනකොට ඔය ඩෙඩේ 170ක් විතර මේක ඉගෙන ගන්න. ඒ නිසා මේක මේ මම කෑ ගැහුවටම හරියන්නේත් නැහැ. යෝගාවචරය තතමලා හරියන්නේත් නැහැ. ටික දවසක් එකම කමඨාන් සුද්ධ කිරීම එකම හැලියපත් කාගෙන එකම තැන බුදියාගෙන ඉඳලම කරන්න ඕන එකක්. අපි ඒක ඉවසාගෙන යන්. නමුත් මේ අදට වැඩිය ඊට වැඩිය අද හොඳයි. හෙටටත් මේකෙදී අඩු ගන්න රිට්‍රීට් ඕගනයිසර් තේරුම් ගන්නවා නම් අදත් লীලා තියෙන ඩිලානෝනා ස්වාමීන් වහන්සේ තෝරන ක්‍රමය අපිට අහුවෙලා නැහැ. ඒ නිසා අපිට කියලා දෙන්න මේ ප්‍රශ්නට වැරදි කරන එක මොනවද කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මට කියලා දෙන්න තියෙන්නේ මේ කමඨහන් වාර්තාව ලියනකොට අරමුණු විස්තර කරන එකයි වැදගත් වෙන්නේ. මේකේ තියලා තියෙන මම කරන්නේ ආනාපානයි කියලා ලියලා තියෙච්චරයි. ඊට පස්සේ අතන මෙතන විස්තර තියෙනවා. යාට කතා කරලා කියන්නේ මේ රචනය බත් බෙදන්න නැතුව මාළු බෙදන රචනයක්. නංගි වෙන්නලා අක්කා දෙන රචනයක්. පෙන්නන එක්කනාගේ විස්තර කියන්න කියන එකයි කියන්නේ. ඒක තමයි අඩුපාඩුකට පෙන්නලා දෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ මම සමහර ප්‍රශ්න ගේනක් දෙන්නේ මේ විනාඩි 10 කට කල් ඇතුව. ඒකට මට කියවන්න වෙලාවකුත් නැහැ ස්වාමීන් වහන්සේත් වඩින්න ඕන නැහැ. ඒක හෙටට දාන්න. ගිය පරත් මේ ප්‍රශ්නේ ආවා. අද ඊෂාන් ඕන ඇවිල්ලා ඉන්නවා. ඊෂාන් ඕනට කියන්නේ මේ කට්ටියට විනාඩි 15ක විතර හැඳින්වීමක් කරන්න කියලා මොකද්ද කමඨාන් සුද්ධ කරනකොට දැනගත යුතු ඒක කෙරෙන්නත් ඕනේ තුන්වෙනි දවසේ විතර. ඔව්. පළවෙනි දවසේ ආපුවාම මේක තර වැඩි ඇත්තටම තර වැඩි. ඉතින් ඒක නිසා ඒකට අපි ඉවසලා හිමීට හිමීට කරන්න ඕනේ. ප්‍රශ්න පෙට්ටිය වහන්න ওই චන්ද්‍රැස්වීම තියන්න දෙන්නේ නැණි චන්ද්‍ර දවස් 3කට පස්සේ. චන්ද්‍රැස්වීම වහනවා. ඒ වගේ පෙට්ටියට තියන්න දෙකක්. විනාඩි 10කට ඉස්සෙල්ලා ඔය පෙට්ටිය අයින් කරන්න. දෙවෙනි පෙට්ටිය තියන්න. ඒක ගන්න හෙට. ඒ වගේ බොහොම සරල උපාය. ඒව මැනේජ්මන්ට් ටෙක්නික්ස්. ඒව කරගත්ත හැකියි. ඉතින් ඒ නිසා මේවා මේ එතකොට මම දන්නවා දැන් රත්නසිරි මහත්තයා ඉන්ජෙක්ෂන් එක වදිනවනේ දැන් මේ මේ කතාවේ. ඒක මට ලාභයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව තුලදී එය එසවීම ගෙන යාම තැවීමේදී විලුඹේ සිට পায় එසවෙන ආකාරයත් එහිදී පොළව සමග තිමන බැඳීම කැඩෙන අයුරුත් পায় ගෙන යාමේදී ඇතිවන සැහැල්ලු බවත් නැවත পায় තැබීමේදී පොළව සමග පටවිය ගැටෙන ආකාරයත් මනාව මෙනෙහි කෙලිමි. මේ අතර කීප වරක්ම සිත ගිලිහි ගියද නැවත পায় වෙත සතිය පිහිට වූෙමි. සක්මන් භාවනාවෙන් පසුව පරියංක භාවනාවට වාඩි වී සිටින තන පිළිබඳව මෙනෙහි කිරීම ආරම්භයක් ක්‍රීම සමගම ඊතා සුළු කාලයකදී ආස්වාසය ප්‍රස්වාසය මෙනෙහි කිරීම ආරම්භ විය. ආස්වාසය ප්‍රස්වාසය කෙරෙහි සිහිය පිහිටවා මිනිත්තු කිහිපයක් ආස්වාසය ප්‍රස්වාසය කෙමෙන් අඩු වී නිරුද්ධ වී යන තත්වයක් වෙන් පවතී. ආශ්වාසය ප්‍රශ්වාසයට නොදෙනී ගියේය. ඒ සමගම ශරීරයේ චලනයක් සිදු විය. මුළු ශරීරයමත් සිතත් සැහැල්ලු භාවයට පත්විය. ඉන්පසුව හුදකලා වූ තත්වයක් වැනි ස්වභාවයකට පත්විය. අවට පරිසරය හෝ ශරීරයේ සිසිල් සියල්ලක්ම කිසිවෙක් නොදැන ස්වභාවයෙන් සතිය තුළම සිටිනට ඇතැයි සිතන ආකාරයටම නිନ୍ଦ හෝ නොනිନ୍ଦ නොදි නොදකිමි මා භාවනාවට පෙර අදිෂ්ඨානය කළ පරිදි හරියටම පැයකට පමණ පසු නැත්නම් හරියටම උදේ 6ට මගෙන් මෙම தત્ත්වය මිදී ගොස් මම පියවි ලෝකයේ දෙස ඇස්සර බැලිමි. ගරු ස්වාමීන් වහන්සේ මේ මෙය මට නිନ୍ଦ යාමද්ද යන්න පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේ අවසරයි මේක අවසාන ප්‍රශ්නේ නම තුඟා කය මේ ලියනකොට අතින් තමයි කෑලි දාන්න තියෙන්නේ සාමාන්‍ය අල් පිළි මහා පිළි ඔක්කොම දාලා තමයි කියන්න වෙන්නේ. නමුත් ඒක ලියනකොට මේ අපේ අයට කරුණාය මතක් කරනවා ඒක හරියට අකුරු ටික ලියන්න කියලා. නෑ නෑ ලියලා කියවන්න කියන්නේ එච්චරයි. ඒ Taman ලියලා Taman කියවන්න. එතකොට Tamanට පැය 24ම තියෙනවනේ. ඔව්. කියවන එකට විනාඩි 10 හම්බ වෙන්නේ. ඉතින් ඒකට අනිත් ඔක්කොම බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට ලේසිම ක්‍රමේ තාට කාට දෙන්න ලියන එකක් නේ. දෙන්න ලියන අමාරුසය ලියුමක් ලියනවා මේ Tamanගේ කොල්ල කාලේ යාළු කෙල්ලක. ඒ ගාම ලියුමක් තාත්තට. ඇල්ලොප් එකේ දෙක මාරු වෙලා යනවා. ඊට පස්සේ වෙලා තියෙන හදිය විනෝද සමි. කෙල්ලට නාන්නෝලිය මම තාත්තා ගැන ලොප් එකට දාලා තාත්තා ඔය නාකියත් එක්ක මොන මගුලක්වත් කරන්න බෑ ඔයාට තේරෙන්නේ නැද්ද කියලා හොඳටම බැනපු එක තාත්තට ගිහිල්ලා. තාත්තා කෙල්ලට ලියලා තිනවා අනේ මගේ ඩාලින් කොහොමද උග කාලෙකට පස්සේ දැක්කේ කවදාද අපි නුග ගහයට හම්බ වෙන්නේ කියලා ලිපික තාත්තට ගිහිල්ලා. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නේ මට දවසකට කී සැරයක් වෙනවද කියලා. මයිත් එක වැඩ කරන අය දන්නවා. ඒ නිසා ඒක වැඩක් කරනකොට ඔහොමනම් හිතා ගන්නවා මම කරන වැඩවලදී මට වෙන වැඩ. හැබැයි මට කවුරක්වත් දොස් කියන්නේ නැහැ. මොකද දන්නවා මට මේක වැඩකට යොදාගෙන ඉන්න වෙලාවක් නැතරම් වැඩ කරන්න නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න සමූහයක් එක්ක කරනකොට ඉදිරිපත් කිරීමක් කරනවා නම් ඒක කියවලා නැවසරයක් කියවන. ඒක Taman ගන්නකොට පුදුමාකාර තොරතුරුතෝගයක් Tamanට ලැබෙයි. මොකද්ද මම මේ කියන්න හදන්නේ මොනවද ලියවිලා තියෙන්නේ කියලා. සම්පූර්ණ දෙකක්. ඉතින් ඒකට මම බනින්නේ වැඩමුළු සංවිධානයේට. මොකද නැත්තම් මට මේක දැන් හිතන්න දෙන්න අපි 100ක් කරනවා 100ක් කරවම ඔච්චරවත් යන්න බැරි වෙනවා. ඔක්කොම ලයින් ආසයි. අපි කියනවා ආවොත් මෙන්න මේ ට්‍රැක් එකේ එන්න. ඒකට අපි බාර ගන්නවා. කොහමද දැන් රත්නසිරි මහත්තයා මගේ පැත්තට එමින් ඉන්නවා මම ඒක ගැන සතුටුයි. අපි නම් මෙතනින් අපේ මේ ප්‍රශ්න විචාරත් වැඩපිළිවෙල නිමාව සටහන් කරන අපිට තියෙන විනාඩි 50ක වමන කාලයක් සක්මනට ඊට පස්සේ අපි 3ට රැස් වෙනවා පරියංක භාවනාවට ශිර දිනාගම තෙරුවන් සරණයි.